පහුගිය දේශනාවෙන් උපමා තුන පැහැදිලි කළා. ඊළඟට මේ පදාන පදාන කියන වචනය අපි මුලින්ම මුලින්ම අද පැහැදිලි කරමු පදාන කියන වචනය මොකද්ද මේ පදාන කියලා කියන්නේ? ආරද්ධ විරියස්ස කායෝපි චිත්තසම්පි ආරද්ධ විරියස්ස කායෝපි චිත්තම්පි කම්මනියං හෝති ඉදං පදානං වීරය ආරම්භ කළ පුද්ගලයාගේ කයත් සිතත් කර්මයට යෝග්‍ය වෙනවද කර්මන්නේ වෙනවද වීරය ආරම්භ කරපු පුද්ගලයාගේ කයත් සිතත් කර්මයට යෝග්‍ය වෙනවද එහෙම නැත්නම් කර්මන්නේ වෙනවද මොකද්ද මේ කර්මන්නේ වෙනවා කර්මන්නේ කාර්යයකට සුදුසු කර්මන්නේ වෙනවා කාර්යයකට සුදුසු වෙනවද කෙලෙස් නැති කිරීමේ කාර්යභාරයට සුදුසුද මාර්ගයත් ඵලයත් ලැබීම පිණිස සුදුසු වෙනවද අන්න ඒකට තමයි කියන්නේ පධාන කියලා කර්මන්නේ කියලා කියන්නේ කාර්යයට කාර්යයට සුදුසු කියන අර්ථයේ එමනම් කාර්යයකට සුදුසු වෙනවද? කෙලෙස් නැති කිරීමේ කාර්යභාරයට සුදුසුද? මාර්ගයත් ඵලයත් ලැබීම පිණිස සුදුසු වෙනවද? අන්න ඒකට තමයි පධාන කියලා කියන්නේ. එමනම් අපි කියනවා පදන් වීරිය වඩනවා කියලා. එහෙනම් මේ පදන් වීරිය වඩනවා කියලා කියන්නේ ඇයි මේ පදන් කියලා කියන්නේ මාර්ගයත් ඵලයත් ලැබීම පිණිස සුදුසු වෙනවද මේ වීරිය? හදන් වීර්ය සුදුසු වෙනවද නම් ඒ කාරණාව පැහැදිලි කරන්නයි මේ පදාන කියලා කියන්නේ උදාහරණයක් සඳහන් කරනවා කෙනෙක් රංකරුවෙකුට නොයෙක් හැඩ තියෙන විවිධාකාර හැඩ තියෙන රත්තරන් බහඬ ගෙනහිල්ලා රංකරුවට දෙනවා මේක මෙයා දෙන්නේ එයා ඉල්ලන වෙලත් රත්තරන් භාණ්ඩයක් හදලා දෙන්න කියලා සමහරලාට ඒ ගෙනහිලා දෙන රත්තරන් භාණ්ඩ මාල වෙන්න පුළුවන්, මුදු වෙන්න පුළුවන්, කරාඹු වෙන්න පුළුවන්. මෙවුවා එක එක හැඩවලින් යුක්තයි. රංකරුවට මේ ටික දුන්නාම රංකරුවා මේ සේරම මේ සේරම જાති එකට දාලා උණු කරනවා. කොයිතරම් උණු කරනවද? මේ රත්තරන් වල බැඳිච්ච කුණු තියෙනවා. අපි පාවිච්චි කරපු නිසා බැඳිච්ච කුණු තියෙනවා. මේ සියලුම කුණු පිච්චෙනකම්ම මෙයා මේ රත්තරන් උණු කරනවා. සියලුම කුරු පිච්චෙනකම්ම මේ රත්තරන් ඔක්කොම උණු කරනවා. මේ රන් කරුවා කොහොමද මේ හැඩේ වෙනස් කරන්නේ? දැන් විවිධ හැඩවලින් යුක්ත දේවල්නේ ගෙනහිල්ලා දුන්නේ. දැන් මෙයා විවිධ හැඩවලින් යුක්ත රත්තරන් භාණ්ඩ ටිකක් ගෙනහිල්ලා දීලා වෙනත් හැඩයක භාණ්ඩයක් තමයි හදලා දෙන්න කියන්නේ. දැන් එහෙනම් අර සියල්ල ගේම තියෙන හැඩ වෙනස් කරන්න ඕනේ. හැඩ වෙනස් කරලා තමයි මෙයා ඉල්ලන භාණ්ඩේ හදන්න වෙන්නේ. ඒ නිසා තමයි මෙයා ඔක්කොම දාලා උණු කරන්නේ. උණු කරනකොට කුණු පිච්චෙනකම්ම කුණු පිච්චෙනකම්ම උණු කරනවා. ඒ නිසා සඳහන් කරනවා මේ රත්තරන් කර්මන්නේ කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ සුදුසු තත්වයට ඉල්ලන භාණ්ඩය හදන්න සුදුසු තත්වයට පත් කරන්න ඕනේ. ඒ නිසා රත් කරලා රත් කරලා රත් කරලා මේ සියලුම කුණු අපද්‍රව්‍ය පුච්චලා පිච්චිලා යනකම්ම රත් කරන්න ඕනේ. ඉන්පසුව උනෝනහම මේ දියර බවට පත්වෙච්ච දේවල් ඒ යම් යම් හැඩවලින් හදාගත්ත ඒ යම් අච්චුවක් හරි මොකක් හරි තියෙන එකට දියර සහිත වූ රත්තරන් වක් කරනවා. ඒ රත්තරන් එහෙම වැක්කිරුවට පස්සේ ඒ අච්චුවේ තියෙන හැඩයට භාණ්ඩේ නිමා වෙනවා. අච්චුවේ තියෙන හැඩයට භාණ්ඩේ නිමා වෙනවා. ඒ අපද්‍රව්‍ය සඳහන් කරනවා රත්තරන් වල තිබිච්ච අපද්‍රව්‍ය ඕනෑම භාණ්ඩයක් හදන්නට සුදුසු වෙන මට්ටමටම අපද්‍රව්‍ය ඉවත් කරලා උණු කරලා හදාගන්න වෙනවා. අපද්‍රව්‍ය ඉවත් කරලා තියෙන මට්ටමටම අපද්‍රව්‍ය ඉවත් කරලා තියෙන මට්ටමටම මේක ඊටාම පිරිසිදු සහ හොඳ භාණ්ඩයක් බවට පත් වෙනවා. ඊළඟට කියනවා ඉවත් කරලා තියෙන මට්ටමටම කර්මන්නේ කියලා. අපද්‍රව්‍ය ඉවත් කරලා තියෙන මට්ටමටම කියනවා කර්මන්නේ කියලා. ඒ කියන්නේ කර්මන්නේ කියලා කියන්නේ යමක් කරන්න සුදුසු මට්ටමට පත් කළා. ඒ කියන්නේ ඊටාම පිරිසිදු භාණ්ඩයක් හදන්න සුදුසු මට්ටමට රත් කරලා රත් කරලා අපද්‍රව්‍ය ඉවත් කරලා රත්තරන් ටික කර්මන්නේ කරගත්තා. කර්මයට යෝග්‍යයි. දැන් මේක කර්මයට යෝග්‍යයි. ඒ කියන්නේ දැන් භාණ්ඩය හදන ක්‍රියාවට හොඳටම යෝග්‍යයි. මේකට තමයි කම්මනියන් හෝති කියලා සඳහන් කරලා තිබුණේ. ඊළඟට සඳහන් කරනවා මේ වීරියෙහි යෙදී ඉන්න පුද්ගලයාගේ කෙලෙස් ටික ටික ටික ටික සංසිඳෙනවා. විතර්ක අඩු වෙනවා. එතකොට විශේෂයෙන් අනුගමනය කරනවා. අයෝග කියන වචනයයි මේ පැහැදිලි කරන විශේෂයෙන් අනුගමනය කරනවා. ආරද්ධ විරියස්ස කතමෝ පයෝගෝ ආරද්ධ විරියස්ස කතමෝ පයෝගෝ මොකද්ද මේ පයෝගය කියලා කියන්නේ එහෙනම් මොකද්ද මේ පයෝගය කියන්නේ එහෙනම් පයෝගය කියන්නේ වීරියෙහි යෙදී ඉන්න පුජ්‍යලයාගේ කෙලෙස් ටික ටික ටික ටික සංසිඳෙනවා විතර්ක අඩු වෙනවා එතකොට විශේෂයෙන් අධිගමණය වෙනවා පයෝග කියලා කියන වචනේ තේරුම ඒකයි ආරද්ධ විරියස්ස උපක්ඛිලේසා පහීයන්ති මේ වීර්ය ආරම්භ කළ පුද්ගලයාගේ දැඩි කෙලෙස් ප්‍රහීණය වෙනවා වීර්ය ආරම්භ කරලා තියෙන පුද්ගලයාගේ දැඩි සංසාරික බැඳුම් ප්‍රහීණය වෙන්න පටන් ගන්නවා එහෙම නැත්නම් වීර්ය ආරම්භ කෙරුවේ නැත්නම් ඒ කෙලෙස් තවත් දැඩි වෙන්න පටන් ගන්නවා. ඒවට තවත් එක එක දේවල් අපද්‍රව්‍ය එකතු වෙවි එකතු වෙවි ඒවා ලොකු වෙනවා. ලොකු වෙනව කුණු කුණු ගෑවෙනවා. නමුත් වීරිය ආරම්භ කරලා තියෙන පුද්ගලයා ආරම්භ කරලා තියෙන පුද්ගලයාගේ දැඩි කෙලෙස් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ලිහිල් වෙනවා. කියන කාරණාවයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. එහෙනම් මේ දැඩි කෙලෙස් ප්‍රහීණය වෙනවා මොනවද මේ දැඩි කෙලෙස්? අපි දැඩි කෙලෙස් වලට කියනවා දස සංයෝජන කියලා. සීලබ්බත පරාමාස රූප රාග ආදි වශයෙන් සඳහන් කරන මේ දස සංයෝජන. ඒ දස සංයෝජන දැඩි කෙලෙස් ප්‍රහීණය වෙනවා. විතක්ක විතක්කා වූප සමන්ති තමන්ගේ විවිධ වූ විසිරුණු විතර්ක සංසිඳනවා. විවිධ වූ විතර්ක සංසිඳනවා. සීලබ්බත පරාමාස දැඩි කෙලෙස් වලින් ඉස්සරලාම ඇති කරගන්න ඕන එක. සීලබ්බත පරාමාස. ඇයි සීලබ්බත පරාමාස කියලා කියන්නේ? වැරදි සීල වෘතවල පිහිටලා කවදාවත් කවදාවත් මේ ගමන යන්න බෑ. වැරදි සීල වෘතවල පිහිටලා මේ ගමන යන්න බෑ. එහෙනම් ඉස්සරලාම ප්‍රහීණය කරන්න ඕනේ වැරදි සිල් ක්‍රම ඒවා නැති කරලා හරියටම හරියටම සීලෙහි පිහිටපු පුජ්‍යලයට විතරයි මේ ගමන යන්න පුළුවන්. එහෙමනම් මේ දස සංයෝජන වල පළවෙනි එකටම සාකච්ඡා කරන්න තියෙන්නේ සීලබ්බත පරාමාස. එහෙනම් වැරදි සීල වෘත. එහෙම සඳහන් කරුවොත් මොනවද මේ වැරදි සීල වෘත? ඉස්සරනම් තිබුණා ගෝ වෘත, අජ වෘත, කුක්කුර වෘත, විවිධාකාර වෘත තිබුණා. සමහර අය ගෝවෘත කියලා කියන්නේ ගවයෝ වගේ හැසිරුණා. මිනිස්සු ජීවත් වෙන්නේ ගවයෝ වගේ. ඊළඟට අජවෘත එළුව වගේ ජීවත් වුණා. සුනකයෝ වගේ ජීවත් වුණා. ශරීරයට දැඩි දුක් දුන්නා. සමහර අය ගිහිල්ලා මහා පූටකේ රත් වෙච්ච ගල් උඩට ගිහිල්ලා ඇඳුම් සේරම ගලවලා පැත්තක දාලා අර රත් වෙලා තියෙන ගලේ නිදා ගන්නවා. එතකොට උඩින් අවුවට පිච්චෙනවා. යටින් ගල රත් වෙලා ඒකට පිච්චෙනවා. ඉතින් ඇයි මේ ශරීරයට දැඩි දුක් දෙනවා දැන් උඩිනුත් හැවෙනවා යටිනුත් හැවෙනවා. මොනවද දැන් මේ තැවෙන්නේ? මේගොල්ලෝ කියන්නේ පව් තැවෙනවා කියලා. උඩිනු යටිනු දෙකෙම තැවෙන්නේ තැවෙන්නේ පව්. එහෙම පව් තැවිච්චාම පව් අඩු වෙනවා. නමුත් මුළු ජීවිත කාලෙම එහෙම තැව්වත් ඒගොල්ලන්ගේ පව් අඩු වුණේ නම් අඩුුනේ නැහැ. අජවෘත ගෝවෘත අනුගමනය කරුවාට ජීවිත කාලෙම මරණයත් එක්කම කොහෙද? මරණයත් එක්කම නිරේ. ඒ නිසා මේ වැරදි සීල වැරදි සීල වෘත මිත්‍යා දෘෂ්ටික සීල වෘත මිත්‍යා දෘෂ්ටික මත ඒ එකක්වත් භාග්‍යතුන් හසේ හැම දෙයක්ම ප්‍රතික්ෂේප කරලා මෙව්වා තමයි මේ සීලබ්බත පරාමාස කියන ගණේට එකතු කරලා තියෙන්නේ. එහෙනම් අපි හරියටම ඒ සීලය ආරක්ෂා කරගෙන යනකොට අච්චිද්‍ර අසබල අකම්මාස අපි සීල ආරක්ෂා කරනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට කිසිසේත්ම paludu නොවිච්ච ඊටාම පිරිසිදු සීලයක් තමයි ඊටාම වටින්නේ ඊටාම පිරිසිදු සීලයක් තමයි ඊටාම වටින්නේ එහෙනම් අච්චිද්‍ර අසබල කියලා කියන්නේ ටිකක් ටිකක් තැන් තැන් වලින් paludu වෙච්ච කඩ වෙච්ච ඉරිච්ච සීලය paludu වෙලා. නමුත් අකම්මාස කියලා කියන්නේ කිසිම paluddක් වෙලා නැති හොඳ පිරිසිදු සීලයක් ආරක්ෂා කරන්න කියලා දේශනා කළා. එහෙනම් අර වාගේ මිත්‍යා දෘෂ්ටික වෘත වලට මත වලට ගමන් නොකරන්න භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. එනිසා මේ දැඩි කෙලෙස් කියන එකේ පළවෙනි එක තමයි මේ සීල වෘත එහෙම නැත්නම් වැරදි සීලබ්‍රත කියන එක සීලබ්බත පරාමාස කියන එක එනවා. එතනින් පටන් අරගෙන සංයෝජන 10ක් 10ක් තියෙනවා ප්‍රහීණය කරන්න. දැඩි කෙලෙස් කියලා සඳහන් කරන්නේ මේ සංයෝජන සංයෝජන 10 පිළිබඳව. ඊළඟට පැහැදිලි කරනවා මේ දැඩි කෙලෙස් ප්‍රහීණය කරපු පුජ්‍යලයා විතක්කා ූප ූප සමන්ති Tamanගේ විවිධ වූ විසිරුණු විතර්ක සංසිඳවනවා. මේ දැඩි කෙලෙස් තියෙන්න තියෙන හිත විසිරෙනවා වැඩි. කෙලෙස් වැඩි පුජ්‍යලයාගේ හිත විසිරෙනවා වැඩි. ප්‍රමාණිකූලව කෙලෙස් සංසිඳවන පුජ්‍යලයාගේ හිත විසිරෙනවා විසිරෙනවා අඩුයි. මේ නිසා සඳහන් කරනවා අනුසයා බ්‍යන්ති හොಂತಿ තමන් නොදන්නා තමන් ළඟ තියෙන කෙලෙස් දන්නේම නැතුව අඩු වෙන්න ගන්නවා. අපි ගාව තියෙන කෙලෙස් අපි ගාව තියෙන කෙලෙස් කොච්චරද මොනවද කියලාවත් අපි දන්නේ අපි දන්නේ නැහැ. කවදාවත් මතුවලා නැති කෙලෙස් වෙනුත් තාම අපේ තුල අපේ තුල ජීවත් වෙනවා. ඒ ඒ අවස්ථාවේ හැටියට ඒ ක්ලේශයන් මතුවෙනවා. නමුත් හරියටම මේ භාවනාව වඩ아가ගෙන යනකොට තිසරෙනෙහි පිහිටලා ශ්‍රද්ධාවේ සහිතව සෙල් වලින් පිරිසිදු වෙලා මේ භාවනාව වඩ아가ගෙන යන පුජ්‍යලයා තමන් නොදන්නා නමුත් තමන් තුල තියෙන කෙලෙස් නිකම්ම ප්‍රහීණය වෙනවා. අපි දන්නෙත් නෑ ඒ කෙලෙස් අපේ ප්‍රහීණය වෙනවද කියලා. එතකොට මේ හරියටම භාවනාවට අවතීර්ණ වුණහම මොනතරම් ප්‍රයෝජනයක් ලැබෙනවද බලාපොරොත්තු වුණාට වඩා මොනතරම් වේගයෙන් පව් පව් ප්‍රහීණය වෙනවද කියන කාරණාව එතන පැහැදිලි කරලා තියෙනවා. ඒ නිවැරදි භාවනා ක්‍රමයේ තුලින් කියලාමයි සඳහන් කරලා තියෙන්නේ නිවැරදි භාවනා ක්‍රමයේ තුලින්. ඊළඟට මේ විදිහට මේ තුන් දහම එකම සිතකට අරමුණු වෙන්නේ නැහැ. මොනවද ආස්වාසයයි ප්‍රාස්වාසයයි නිමිත්තයි කියන තුන එකම සිතකට අරමුණු වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. නමුත් මේ ධර්ම නොදැනගත්ත වෙන්නේත් නැහැ. එකම සිතකට අරමුණු වෙන්නේත් නැහැ. නමුත් ආස්වාසයයි ප්‍රාස්වාසයයි නිමිත්තයි අපි නොදැනගත වෙන්නේ නොදැනගත වෙන්නේ නැහැ. සිත විසිරෙන්නේ නැහැ. සිත මේ හේතුයෙන් විසිරෙන්නේ නැහැ. ඒ නිසාම පදානයක් පේන්න තියෙනවා. මොකද මේ පදානයක් පේන්න තියෙනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. ප්‍රයෝගයත් සාධනය කරනවා විශේෂයත් අධිගමනය කරනවා. පදානයක් පේන්න තියෙනවා ප්‍රයෝගයක් සාධනය කරනවා විශේෂයත් අධිගමනය කරනවා කියන කාරණා සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා සඳහන් කරනවා. කොහොමද මනාව භාවනාව වැඩෙනවා නම් මේ සියලු කරුණු ක්‍රමානුකූලව අධිගමනය වෙනවා. ආනාපාන සති යස්ස පරිපුත්තා සුභාවිතා අනුපුබ්බං ಪರಿචිතා යතා බුද්ධේන දේශිතා සෝ ඉමං ලෝකං පබාසේති අබ්බාමුත්තෝ චන්දිමා මොකද්ද එහෙම සඳහන් කරන්නේ යමෙක් ආනාපාන සති කර්මස්ථානයේ පරිපූර්ණේ කොට වඩනවාද යමෙක් ආනාපාන සති කර්මස්ථානයේ පරිපූර්ණේ කොට වඩනවාද අනුපූර්වයෙන් පිළිවෙලින් කෙලවරක් දක්වාම වඩනවාද මනා පුරුදු පුහුණුවකින් වඩනවාද යථා බුද්දේන දේශිතං බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහටම මනාව වඩනවද අනුපූර්වයෙන්ම කෙරවලකට වඩනවද භාග්‍යතුන් වහන්සේ දේශනා කළ පරිදිම ඔහු මේ ලෝකේ ප්‍රභාෂවර කරයි ආලෝකමත් කරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම යමෙක් මේ ආනාපාන සති භාවනාව වඩනවා නම් ඔහු මේ ලෝකය ආලෝකමත් කරනවා ප්‍රභාෂර කරනවා කියලා සඳහන් කරනවා අබ්බා මුත්තෝ චන්දිමා කොයි වගේ ආලෝකමත් කරනවද වලාකුළු වලින් විදුන තාරකා රාජයා වගේ ලෝකය ආලෝකමත් කරනවා කියලා කියනවා කාටද මෙතන තාරකා රජු කියලා කියන්නේ චන්ද්‍රයාට වලාකුලින් විදුන හඳක් වගේ හරියට මානාපාන සතිය වඩන කෙනා ලෝකේ ආලෝකමත් කරනවා කියලා සඳහන් කරනවා. බුදු දහමේ උගන්වලා තියෙන හරි සංකීර්ණ භාවනා ක්‍රමයක් ආනාපාන සතිය. ඒ වුණාට මේ විදිහට සාකච්ඡා කරගෙන යනකොට ආනාපාන සතිය හරි පහසුද කියලා හිතෙනවා. ඒ වුණාට හරි සංකීර්ණයි. හැබැයි සංකීර්ණයි වුණාට හරියටම මේ විදිහට අපි කරුණු අධ්‍යයනය කර කර අධ්‍යයනය කර කර නැවත හොය හොයා බැලුවොත් අපිට ඊළඟට ඇති වෙන්නේ මේ භාවනාව වැඩිම පිළිබඳව පුදුම පුදුම කැමැත්තක්. එහෙනම් භාග්‍යතුන් වහන්සේ ඒ කැමැත්ත ඇති කරව කරවම මේක පැහැදිලි කරලා තියෙනවා. පුද්ගලයාට කැමැත්ත උපද්දවන ආකාරයෙන්ම උදාහරණ පැහැදිලි කරලා තියෙනවා. මේක ඒ කායන මාර්ගයක් මේ ආනාපාන සතිය. නිවන සොයන්න හොඳ මගක්, පහසු මගක්. උතුම් මගක්. රවුමක් නෑ, දිග නෑ, කෙටියෙන්ම නිවන හොයන්න පුළුවන් ශ්‍රේෂ්ඨ මගක් හැටියට මේ ආනාපාන කර්මස්ථානයේ පැහැදිලි කරලා තියෙන්නේ. ඒ නිසායි මේ තරම් කරුණු පැහැදිලි කර කර පැහැදිලි කර කර උනන්දුව උනන්දුව ඇතිකරන දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා මේ ලෝකය කියලා කියන්නේ මොකේද? මෙතන සඳහන් කළා මේ ලෝකය ආලෝකමත් කරනවා හරියට චන්ද්‍රයා වගේ ආනාපාන සතිය හොඳට වඩන කෙනා තමයි මේ ලෝකය ආලෝකමත් කරන්නේ. එතකොට මේ ලෝකය කියලා කියවේ මේ මොන ලෝකයේ පිළිබඳවද සඳහන් කරන්නේ? පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය. අපි මේ මේ භාවනා ක්‍රමය තුළ මේ දේශනාව තුළ යම් තැනක මේ ලෝකය කියලා වචනයක් පාවිච්චි කරුවොත් ඒ වචනේ පාවිච්චි කරන්නේ මේ පංචස්කන්ධ ලෝකයටයි කියන එක මුලින්ම මුලින්ම ඉගෙන ගත්තා. එහෙනම් මේ ආලෝකමත් කරන්නේ මේ පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය. ඒ ආලෝකයේ තුලින් මේ පංචස්කන්ධය නැවත නැවත හදන එක හදන වාර ගාන කෙටි කරලා ඉවර කරලා දාන මගක් තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. මේ ආනාපාන සති සමාධිය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද විදිහටම වඩලා පරිපූර්ණව කෙරවලටම වඩන පුජ්‍යලයා ප්‍රභාෂවරයි කියලා සඳහන් කරනවා. ඇයි ඒ ප්‍රභාෂවර කරන්නේ මේ පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය ඔහු මනාව ආලෝකමත් කරනවා. හරියටම භාවනාව වඩන පුජ්‍යලයා. ඊළඟට පින්නතුනි පැහැදිලි කරනවා උපක්ලේශ ප්‍රහීන වෙනවා කියන එක. ඒ කියන්නේ විශේෂයෙන්ම නීවරණයන් විස්කම්බන වශයෙන් ප්‍රහීණය වීමයි. උපක්ලේශ ප්‍රහීණ වෙනවා කියලා කියන්නේ නීවරණයන් විස්කම්බන වශයෙන් ප්‍රහීණය කිරීම. විතර්ක සංසිඳනවා කියන්නේ කාම විතර්ක, විහිංසා විතර්ක, ව්‍යාපාද විතර්ක ආදී මිත්‍යා විතර්ක සම්පූර්ණයෙන්ම සංසිඳවලා දානවා. නීවරණ ප්‍රහාණය ප්‍රථම ධානයේ වැඩිීමේදී එතකොට මේ නීවරණ ප්‍රහාණය වෙනවා කියලා කියන්නේ කොතනදීද? ප්‍රථම ධානයේ සඳහා සිත වඩන්න පටන් ගත්තාම තමයි නීවරණ ප්‍රහාණය වෙන්න පටන් ගන්න. මේ නීවරණ ප්‍රහාණය වීම නීවරණ ප්‍රහාණය වීම තුලින් ඇති වෙන්නේ පුදුම ඇති වෙන්නේ පුදුම සැපයක්. එහෙනම් බුදුරජාණන් වහන්සේ මාගන්ධී සූත්‍රයේ මාගන්ධී බමුණට පැහැදිලි කළා. මාගන්ධී පංචකාම සහිත සැප විඳපු ජීවිතේ මම අතහැරියා. ඒ ජීවිතය අතහැරලා නිදහස් වෙලා ආපු මට විවේකයෙන් උපන් ප්‍රථම ධාන සුවය හම්බ වුණා. මාගන්ධිය ඒ ප්‍රථම ධාන සුවය දිව්‍ය ලෝක සුවයට වඩා උතුම්. ඒ පංචකාම සුවය එතකොට කොහොමද? මම ඒක අතහැරලා ඇවිල්ලා මේක හෙව්වේ. මට එතකොටයි තේරුනේ ඒ විඳපු සැප අතර සැප තිබුණේ සැප තිබුණේ නැහැ කියලා. නමුත් මේ ධාන සුවය ලබාගත් මට ආයෙත් අර පංචකාමයට යන්න හිතෙයි කියලා ඔබ හිතනවද? නෑ මාගන්දියේ. මේ ප්‍රථම ධාන සුවය දිව්‍ය ලෝක සුවයට වඩා උතුම්. එහෙනම් ප්‍රථම ධාන සුවයේදී තමයි නීවරණ ප්‍රහාණය වෙනවා කියලා සඳහන් කරන්නේ. නීවරණ ප්‍රහාණය කරාමයි ප්‍රථම ධානය ප්‍රථම ධානයට අවතීර්ණ වෙන්න පුළුවන්. නීවරණ ප්‍රහාණය ප්‍රථම ධානයේ වැඩිීමේදී සිද්ධ වෙනවා කියලා පැහැදිලි කරනවා. විතර්ක ආදී අනිකුත් ධර්ම දෙවන ධානයේ ප්‍රහීණය කිරීමේදී වැඩෙනවා. අනික් විතර්ක දෙවන ධානයේ ප්‍රහීණය කරනකොට වැඩෙනවා. විතක්ක ਵਿਚාර ප්‍රීතිසුඛ ආදී ප්‍රහීන වෙමින් ධාන මට්ටම් වලට සමවදින්න මේ විතක්ක ਵਿਚාර ප්‍රීතිසුඛ ආදී මේ ධර්මතාවයන් ප්‍රහීනේ වෙන්න ප්‍රහීනේ වෙන්න තමයි ධානා මට්ටම් වලට සමවදින්න පුළුවන් වෙන්නේ. එම නිසා මේ ප්‍රයෝගයේ හැටියට දේශනා කරනවා. මෙය ප්‍රයෝගයේ හැටියට දේශනා කරලා දෙනවා. අපි ප්‍රයෝගය කියන වචනේ මුලින්ම සිහිපත් කරන්ට යෙදුනා. මොකද්ද මේ ප්‍රයෝගය කියන්නේ කියලා වීරියෙහි යෙදී ඉන්න පුද්ගලයාගේ කෙලෙස් ටික ටික සංසිඳෙනවා විතර්ක අඩු වෙනවා එතකොට විශේෂයෙන් අධිගමනය කරනවා ප්‍රයෝගය කියලා කියන්නේ ඒකයි එහෙනම් මෙතන සඳහන් කරලා තිනවා විතක්ක ਵਿਚාර ප්‍රීතිසුඛ ආදී ආදී ප්‍රහීනේ වෙමින් තමයි මේ ධානා මට්ටම් වලට සමවදින්නේ ඒ නිසාම මේ ප්‍රයෝගයේ හැටියට දේශනා කරලා තියෙනවා ධානය මට්ටම් වලට සමවැදීම ප්‍රයෝගයේ හැටියටයි පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට මෙතන සඳහන් කරනවා මේ කර්මස්ථානය මෙනෙහි කරද්දී සමහරෙකුට වැඩිකල් නොගොස් නිමිත්ත උපදිනවා. සමහර කට්ටියට නිමිත්ත උපදවා ගන්න වැඩි කාලයක් යන්නේ නැහැ. ඊටාම ඉක්මනින් ඒක සිද්ධ වෙනවා. ඉදං කම්මට්ටානං මානසිකරන්තෝ කස්සචි න විරේ කස්සචි න චිරේ නේව නිමිත්තංච උපපජ්ජති අවශේෂ ජානංග සම්මණ්ඩිතා අප්පනා සංලක්කනා තපනාච සම්පජ්ජති අවශේෂ වූ ධානාංග සමන්විත වූ අර්පණා සංඛ්‍යාත වූ තපනා නම් වූ ස්ථානයට પ્રાપ્ત වෙනවා සමහර කෙනෙකුට මේ ගණනාව අනුව අනුබන්ධනා ආදී වශයෙන් ගණනා අනුබන්ධනා ආදී වශයෙන් මානසිකාර කරන්න උනාගෙන් පසුව ගණනා අනුබන්ධනා ඒ කිව්වේ ගණනාව කරන ආකාර දෙක ගණනා අනුබන්ධනා ආදී වශයෙන් මානසිකාර කරන්ට උනාගෙන් පසුව අනුක්කමතෝ අනුක්‍රමයෙන් ඕලාරික අස්සාස පස්සාස නිරෝධ වශයෙන් රළු වූ ආස්වාස ප්‍රාස්වාස නිරෝධ වශයෙන් කයේ දුක් වේදනා සංසිඳීම කයේ දුක් වේදනා සංසිඳිලා කයයි සිතයි සැහැල්ලු වෙනවා කියලා සඳහන් කරනවා මොනව කරද්දින්ද රළු වූ ආස්වාස ප්‍රාස්වාස නිරෝධ වශයෙන් කයේ දුක් විඳනා වේදනා සංසිඳවලා කය කයයි සිතයි සැහැල්ලු කරනවා රළු වූ ආස්වාස ප්‍රාස්වාස නිරෝධ බවට පත් වුණාට පස්සේ රළු වූ ආස්වාස ප්‍රාස්වාස කියලා කියන්නේ මුලින්ම ආස්වාස ප්‍රාස්වාස කරනකොට ඒක අපිට හොඳට දැනෙනවා ඒ දැනෙන නිසා ඒකට කියනවා රළුයි කියලා නමුත් ක්‍රමානුකූලව මේක වැඩෙනකොට ආස්වාස තියෙනවද ප්‍රාස්වාස තියෙනවද කියලාත් අපිට හිතා ගන්න බැරුව යනවා. එහෙනම් මේ ලෝකේ ජීවත් වෙනකොට මේ හුස්ම ගන්නෙ නැති ආස්වාස ප්‍රාස්වාස නැති ආස්වාස ප්‍රාස්වාස තියෙනවා නමුත් පාවිච්චි කරන්නේ නැහැ. එහෙම පාවිච්චි කරන්නේ නැති අය කීප දෙනෙක් ලෝකේ ජීවත් වෙනවා. ඒ අය පිළිබඳවත් අපි කතා කරමු කාටද මේ ආස්වාස නැත්තේ කාටද ප්‍රාශ්වාස නැත්තේ? භාවනා කරන කෙනාටත් කරගෙන කරගෙන යනකොට ඔන්න ඔය උමතුවට දවසක දවසක එනවා. ආන් එදාට මම මෙතන නැවතුනේ ඇයි කියන කාරණාව හොයාගන්න ඕන නිසා තමයි මේ කරුණු මේ තරම් විස්තර වශයෙන් සාකච්ඡා කරන්න වෙලා තියෙන්නේ. එදාට මගෙත් ආස්වාස ප්‍රාස්වාස හොයන්න බැරුව යනවා. ඔබටත් බැරුව යනවා හොයන්න. ඒ හොයන්න බැරි වෙච්ච වෙලාවට දැනගන්න ඕනේ ආස්වාස ප්‍රාස්වාස නැත්තේ නෑ තියෙනවා මට හොයාගන්න බෑ. එතකොට ඒ තරමටම ඒ තරමටම ආස්වාස ප්‍රාස්වාස සිවුම් වෙනවා. එහෙනම් අපිට මෙතනදී පැහැදිලි කරනවා ඉස්සරහට කාටද ආස්වාස ප්‍රාස්වාස නැත්තේ? ඒක කොහොමද සිවුම් වෙන්නේ? ඇයි මට නෑ කියලා හිතෙන්නේ කියන කාරණාව අපි සාකච්ඡා කරමු. මෙතන සඳහන් කරලා තියෙනවා ඒ නිසා ඕලාරික ආස්වාස ප්‍රාස්වාස නිරෝධ වශයෙන් රළු වූ ආස්වාස ප්‍රාස්වාස නිරෝධ වශයෙන් කයේ දුක් වේදනා සංසිඳවලා සිතයි කයයි සැහැල්ලු කරවනවා ඊළඟට සඳහන් කරනවා සැහැල්ලු බව නිසා ඔහුට තේරෙනවා මේ ශරීරය ආකාශයේ එල්ලෙනවා වගේ. අන් එහෙම එතකොට මේ ධානා මට්ටමකටද ඇවිල්ලා තියෙන්නේ නෑ. සිතයි කයයි සැහැල්ලු වෙලයි තියෙන්නේ ආස්වාසයයි ප්‍රාස්වාසයයි සහැල්ලු වෙලා සංසිඳන නිසා. එතකොට ඔහුට තේරෙනවා මම දැන් දැන් ඉන්නේ ආසනයේ උඩ නෙමෙයි. මම දැන් ඉන්නේ අහසේ එල්ලි එල්ලි කියලා. හැබැයි මෙයා එල්ලෙනවද? නෑ. එයාට එහෙම හිතෙනවා ආස්වාස ප්‍රාස්වාස සහැල්ලු වෙච්ච නිසා. ඊළඟට ඒක සඳහන් කරනවා තව සමහර කෙනෙකුට මේ ක්‍රමය කරගෙන යද්දී නිමිත්ත පහළ වෙනවා තවත් කෙනෙකුට ශරීරයේ සැහැල්ලු වෙලා පාවෙනවා වගේ දැනෙනවා. සමහර කෙනෙකුට නිමිත්ත පහළ වෙනවා. සමහර කෙනෙකුට පාවෙනවා වගේ පාවෙනවා වගේ දැනෙනවා. අන්න එතනදී පාවෙනවා වගේ දැනෙන්න පටන් ගන්න නිසා යතා සාරද්ද කායස මංචේවා පීඨේවා නිසීදතු මංච මංච සීමං ඕනමති වෙහෙස වෙලා වේදනා සහිත පුද්ගලයෙක් ඇඳක හෝ පුටුවක වාඩි කරවලා ඉන්න විට ඇඳ හෝ පුටුව එහාට මෙහාට හෙලවෙනවා. එහෙම නැත්නම් ඇඳ හෝ පුටුව ශබ්ද කරනවා. වෙහෙස වෙලා මහන්සි වෙලා ඉන්න පුද්ගලයෙක් ඇඳක හෝ පුටුවක වාඩි වෙලා ඉන්න විට ඇඳ හෝ පුටුව එහාට මෙහාට හෙලවෙනවා. ඇඳ හෝ පුටුව එහාට මෙහාට හෙලවෙනවා. ඔහුට අහෙනවා ඇඳ හෝ පුටුව ශබ්ද කරනවා වගේ. වෙහෙස වූ කෙනෙක් පසතුරුනක එහෙම ඉන්නවා නම් එයා එහාට මෙහාට වෙනවා. මොකද මේ වෙහෙසිච්ච කෙනා එකතන වාඩි කරවලා එහෙම තියන්න බෑ. එයා එහාට මෙහාට හෙල වෙනවා. එහෙනම් බිම එලලා තියෙන පසතුරුනක වෙහෙසටපත් වෙච්ච කෙනෙක් වාඩි කරලා තියලා ඉන්නවා. නමුත් එයාට වෙහෙස වැඩි නිසා එයාට එක විදිහට ඉන්න එක විදිහට ඉන්න බැරි නිසා ඔහු එහාට මෙහාට දඟලනවා. එහෙම වෙනකොට මේ අර පසතුරුන රැලි වැටෙනවා. බොහොම පිළිවෙලට එල්ලලා තියෙන මෙයා ඒකේ එහාට මෙහාට වෙන නිසා මේ පසතුරුන රැලි වැටෙනවා. කයේ වෙහෙස නැති පුද්ගලයෙක් ඇඳක හෝ පුටුවක වාඩි වෙලා ඉන්නවා නම් ඔහු හෙලවෙන්නේ නැතුව ඉන්න නිසා ශබ්ද නිකුත් වෙන්නේ නැහැ. කයි වෙහෙස තියෙන පුද්ගලයා ඇඳේ හෝ පුටුවේ ඉන්නකොට හෙලවෙනවා. ඒ නිසා ශබ්ද ඇති වෙනවා. නමුත් කයේ වෙහෙස නැති කෙනෙක් ඇඳේ පුටුවේ ඉන්නකොට හෙලවෙන්නේ නැති හින්දා ශබ්ද නැගෙන්නේ නැහැ. ඒ පසතුරුන හෝ රැලි වැටෙන්නේ නැහැ. වෙහෙස නැති කෙනෙක් පසතුරුනක වාඩි වුණොත් ඒ පසතුරුන රැලි වැටෙන්නෙත් නැහැ. නමුත් වෙහෙස තියෙන පුජ්‍යලේ අහාට මෙහාට හැරි හැරි පාදේහාට මෙහාට කරපු නිසා පසතුරුනත් රැලි වැටෙනවා කියලා සඳහන් කරනවා. පුළුන් පිර වූ ඇඳක් පුටුවක් වගේ එක ගණනටම එළපු විදිහටම ඒ පසතුරුන තියෙනවා. මොකද දඟලන්නේ දඟලන්නේ නැති නිසා. මොකද හරියටම ඉරියව් පවත්වන නිසයි එහෙම පසුතුරනේ තියෙන කියලා සඳහන් කරනවා. මොකද වෙහෙස නැති කෙනාගේ කය සැහැල්ලුයි. වෙහෙස වැඩි කෙනාගේ කය සැහැල්ලු නැරළුයි. වෙහෙස නැති වෙහෙස නැති කෙනාගේ කය සැහැල්ලුයි. වෙහෙසටපත් වෙච්ච කෙනාගේ කය සැහැල්ලු නෑ. මේ ආකාරයෙන් ගණනාව මෙනෙහි කරන්න ගත්ත කාලයේ පටන් අනුක්‍රමයෙන් රළු ආස්වාස ප්‍රාස්වාස නිරෝධ වශයෙන් කයෙහි වේදනා සංසිඳවන සංසිඳනහම කයයි සිතයි සැහැල්ලු වී ශරීරයේ ආකාශයේ පවතිනවා වගේ දැනෙනවා. අර ගණනාව හරියටම කරලා භාවනාව හොඳටම වැඩිලා කයයි සිතයි දෙකම හොඳට සංසිඳිලා තියෙන නිසා දැන් ඔහුට අහසේ ඉන්නා වගේ පුදුම සැහැල්ලුවක් පුදුම සැහැල්ලුවක් ඒ ජීවිතේ දැනෙන්නේ. හැබැයි නිරන්තරයෙන් වෙහෙස මහන්සි වෙවි වෙහෙස මහන්සි වෙවි ඉන්න පුජ්‍යලයාට එහෙම දේවල් සංසිඳිලා සංසිඳිලා නැති හින්දා ඔහුගේ කයේ සැහැල්ලු බවක් සැහැල්ලු බවක් ඔහුට නැහැ. මෙන්න මේ රළු ආස්වාස ප්‍රාස්වාස නිරුද්ධ වූ පසු සියුම් වූ ආස්වාස ප්‍රාස්වාස ආරමුණු කොට සිත පවතිනවා. රළු වූ ආස්වාස ප්‍රාස්වාස නිරුද්ධ වූ විට සියුම් ආස්වාසත් එක්ක මේ සිත පවතිනවා. එතකොට සිත රළු ආස්වාසයේත් ඉන්නවා සියුම් බවත් සියුම් බවත් හොයාගෙන පවතිනවා. ඒ සියුම් වූ ආස්වාස ප්‍රාස්වාස නිරුද්ධ වුණාගෙන් පසුව ඊ타මත්ම සියුම් වූ නිමිත්ත අරමුණකට පවතිනවා. සියුම් වූ ආස්වාස ප්‍රාස්වාස නිරුද්ධ වුණාගෙන් පසුව ඊ타මත්ම සියුම් වූ නිමිත්ත අරමුණකට පවතිනවා. දැන් ආස්වාස ප්‍රාස්වාස තියෙනවා කියලා දැනෙන්නේ නැහැ. නමුත් නිමිත්ත පිළිබඳව මේ ගැටෙන තැන පිළිබඳව හොඳ සිහියක් තියෙනවා මෙතන තමයි ගැටුනේ මට එතන හොඳටම දැනෙනවා දැන් හොඳටම ආස්වාස ප්‍රාස්වාස වෙදිච්ච තැන හොඳටම දැනෙනවා අන්න ඒකටයි කියන්නේ මේ නිමිත්ත නිමිත්ත සිහියේ පවතිනවා කියලා නිමිත්ත අරමුණු කොට පවතිනවා කොයි වගේද කියලා ප්‍රශ්නයක් අහනවා කොයි වගේද ඒක දැනෙන්නේ කොයි වගේද අරමුණු වෙන්නේ යම්සේ පුරුෂයෙක් මහා ලෝහ තැටියකට යකඩ කැබැල්ලකින් පහර දුන්නාම මහා ලෝහ තැටියකට යකඩ කැබැල්ලකින් පහර දුන්නාම මහා ශබ්දයක් නැගෙනවා ප්‍රථමයෙන්ම රළුයි ඒ මහා ශබ්දය හිතට දැනෙනවා ඊටාම රළු හඬක් විදිහට ඉන්පසු අනුක්‍රමයෙන් අඩු වූ ශබ්දයක් ඇහෙනවා ටික වේලාවකින් ඒකත් අඩු වෙලා ඊටාම සියුම් ආකාරයක රැවුදීම විතරක් ඇහෙන්න පටන් ගන්නවා ක්‍රමක්‍රමයෙන් ඒ රළු හඬ අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ගිහලා ඊටාම සියුම් වූ රැවුදීමක් විතරක් ඇහෙන්න පටන් ගන්නවා. නමුත් සියුම් සියුම් ආකාරයෙන් සෑහෙන වෙලාවක් අරමුණු කරගෙන අරමුණු කරන්න පුළුවන්. ඒ රැවුදෙන එක තාම සියුම් සියුම් ආකාරයෙන් සෑහෙන වෙලාවක් අරමුණු කර කර ඉන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මෙතනදී සඳහන් කරනවා මේ ආකාරයෙන් මේ උපමාව අරගෙන තියෙන පටිසම්භිදා පටිසම්භිදා මග්ගපාළිය තමයි මේ උපමාව සඳහන් කරන්නේ. මෙතනදී විශේෂයෙන් පැහැදිලි කරනවා මේ අනෙකුත් කර්මස්ථාන ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න පැහැදිලි වෙනවා. අනික් කර්මස්ථාන ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න පැහැදිලි. ලොකු වෙවි ලොකු වෙවි අරමුණු වෙවි අරමුණු වෙවි පේනවා. නමුත් ආනාපාන සති කර්මස්ථානයේ ස්වභාවය මොකද්ද? ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න සිවුම් වෙනවා. අනික් කර්මස්ථාන ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න ලොකු වෙනවා. ආනාපාන සති කර්මස්ථානයේ ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න සිවුම් වෙනවා. ඒක තමයි මේ කර්මස්ථානයේ ස්වභාවය. ඉතින් මේ කර්මස්ථානයේ ඊටාම සිවුම් බවට පත් වෙනා ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න අඩුවෙන් අඩුවෙන් පෙන්ලා පසුව ටික ටිකම ටික ටිකම නොපෙනී යනවා. නැත්නම් අනික් කර්මස්ථාන නම් එහෙම අඩුවෙන් පෙන්ලා වැඩෙන්න වැඩෙන්න ලොකුවට පේනවා. ආනාපාන සතිය වැඩිෙන්න වැඩිෙන්න සියුම් වෙලා පේන්න පටන් ගන්නවා. මෙන්න මේ නිසා ආනාපාන සතිය එහෙම නැත්නම් මේක එහෙම නෙමෙයි. මුලින් පටන් ගත්ත කාලේ හොඳින් දැනෙන්න ඇති. ඉන්පසුව මේ අරමුණ ප්‍රගුණ වෙලා ප්‍රගුණ වෙලා සියුම් වෙනවා. මෙය ආනාපාන සතියේ විශේෂත්වයයි. පටන් ගත්ත කාලේ හොඳට අරමුණු වෙලා ලොකුවට පෙනුණා. හොඳට රළුයි, හොඳට දැනුණා. එන්න එන්න එන්න එන්න එන්න ක්‍රමක්‍රමයෙන් සිවුම් වුණා. නමුත් අනු කර්මස්ථාන පටන් ගත්ත වෙලාවේ දැනුනේම නෑ, වැටහුනේම නෑ. නමුත් වඩාගෙන වඩාගෙන යනකොට ඒවා ලොකුවට ලොකුවට වැටෙමින් අරමුණු වෙමින් වුණා. ඒක අනික් කර්මස්ථාන වල හැටි. ආනාපාන සතිය හැටි එන්න එන්න සිවුම් වෙන එක. ඊළඟට සඳහන් කරනවා ඉන්පසුව මේ අරමුණ ප්‍රගුණ වෙලා ප්‍රගුණ වෙලා සිවුම් වෙනවා. එහෙම සිවුම් වෙලා සිවුම් වෙලා පවතින කානාපාන සතියේ ස්වභාවයයි මුලින්ම ආරම්භ කරනකොට කෙනෙකුට මේ අරමුණ හොඳින් වැටහිලා කාලයක් මෙනෙහි කරමින් ඉන්නකොට ටික ටික සිවුම් වෙලා වැටහෙන්නේම නැතුව යනවා. ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස නැහැ කියන එක නෙමෙයි. හොයන්නම බෑ ආස්වාස ප්‍රාස්වාස තියනවාද කියලා. ඒ තරම්ටම සිවුම් වෙනවා. ඒ නිසා සඳහන් කරනවා තවත් වෙලාවක ඊටාම සියුම් වෙලා ආනාපාන සතිය හොයාගන්න අමාරු වෙනවා කියලා. තවත් වඩනකොට තවත් සියුම් වෙනවා. එතකොට කෙලින්ම තේරෙනවා ආස්වාස ප්‍රාස්වාස කරන්නේ නැද්ද කියලා. හුස්ම ගන්නෙ නෑම කියලා තමයි වැටහෙන තැනටම එහෙම වැටහෙන තැනටම සිවුම් වෙනවා. අන්න ඒ යෝගී භික්ෂුව ඒ වෙලාවට තමන්ගේ පත්කඩේ ගසා දාලා මගේ කර්මස්ථානයේ ඉවරයි කියලා නැගිටලා යන්න හොඳ නෑ කියලා තමයි පැහැදිලි කරන්නේ. පත්කඩීක සදාල මගේ කර්මස්ථානයේ බිඳුණා. නැත්තම් මගේ කර්මස්ථානයේ ඉවරයි. ආනාපාන සති දැන් පේන්න පේන්න නෑ. එහෙම හිතලා පස්කඩ පත්කඩීක සලදාලා යන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇයි ඒ ආනාපාන සතිය හිඳිලා නෑ. තාමත් ආනාපාන සතිය මේ ආස්වාස ප්‍රාස්වාස නිමිත්ත තියෙනවා. ඇයි මේ වෙලා තියෙන්නේ? ඊටාම සියුම් වෙච්ච නිසා හොයාගන්න බෑ. එතකොට මොන තරම් සියුම්ද? මම හුස්ම ගන්නවා කියලා දැන් කල්පනා කළොත් අපිට හොඳට තේරෙනවා. නමුත් එදාට හිතලා හුස්ම ගන්න හැදුවට ඔහුට මේ හුස්ම ආරමුණ දැනෙන්නේ නැහැ ඒ වෙලාවට. සමාධියෙන් ඉන්නකොට දැනෙන්නේ නැහැ. ඒ වෙලාවට නැගිටලා යනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ එහෙම නැගිටින්න නැගිටින්න එපා කියලා. මගේ කර්මස්ථානය ඉවරයි කියලා හෝ නැගිටලා යන්න එපා කියලායි දේශනා කරලා තියෙන්නේ. මෙන්න මේ වෙලාවට ඉරියාපතය වෙන් නොකර ඉන්න කියලා සඳහන් කරනවා. දැන් ආස්වාද ප්‍රාස්වාස දැනෙන්නේ නැහැනේ. ඉරියාපතේ වෙන් කරන්න එපා කියලා සඳහන් කරනවා. ඒක සඳහන් කරලා තියෙනවා ඉරියාපතං විකෝපෙත්වා ගච්ඡතෝති කම්මට්ටානං නව නව චේව හෝති මේ ඉරියව්ව වෙනස් නොකරම සිටියේ නැත්තම් කර්මස්ථානයේ අලුත් වෙනවා ආයෙ මුලින්දලා පටන් ගන්න වෙනවා ඉරියව්ව වෙනස් නොකර හිටියේ නැත්තම් දැන් ආනාපාන සතිය ඊටාම සිවුම් වෙලයි තියෙන කර්මස්ථානයේ මට ආස්වාස ප්‍රාස්වාස තියෙනවද කියලාවත් තේරෙන්නේ තේරෙන්නේ නැහැ මේ වෙලාවට නැගිට්ටොත් ඉරියව්ව වෙනස් වුණානේ වෙන්නේ. එහෙනම් කොහොමද ඉන්න කියලා කියන්නේ? ඇඟිල්ලක්වත් හොල්ලන්න එපා කියනවා. ඔළුව හොල්ලන්නත් එපා, ඇඟිල්ලක්වත් හොල්ලන්න එපා, කඳ හොල්ලන්නත් එපා, යටත් පිරිසෙන් මුඛය ඇතුලේ තියෙන දිවවත් හොල්ලන්න එපා. දැන් ආස්වාස් ප්‍රාස්වාස් මට නෑ කියලා කල්පනාව. නමුත් ඉරියව්වක් නම් වෙනස් කරන්න එපා. වෙනස් කෙරුවොත් මොකද වෙන්නේ? වෙනස් කෙරුවොත් මෙන්න මේ සියුම් වෙච්ච තැනට එන්න ආයෙත් මුල ඉඳලම පටන් ගන්න වෙනවා. ආන් ඒ නිසා මනා සිහියක් තියෙන්න ඕනේ දැන් හොඳටම. ඉරියව්වක්වත් වෙනස් නොකර එහෙම්මම සියුම් වූ ආස්වාසේ පාස්වාසේ දිහා කල්පනාවෙන් ඉන්නවා. නැති වෙලා නැහැ. අනිවාර්යෙන් තියෙනවා. අන්න ඒ නිසා මේ භාවනාවට උපදෙස් දෙන විට මේ ඉරියාපතේ හරියටම පවත්වන්න කියලා කියනවා. මේ භාවනා කර්මස්ථානෙට මේ ඉරියාපතේ හරියටම පවත්වන්න කියලා දේශනා කරලා තියෙනවා. මේ අතපය ඇඟිලි මොකවත් මහලවන්න එපා කියලා සඳහන් කරනවා. එහෙමනොත් ඉරියාපතේ බිඳෙනවා. මේ කමඨහන එතකොට අලුත් වෙනවා. එතනින් පැහැදිලි කරනවා යතා එම නිසාම පැහැදිලි කරනවා යතා නිසින්නේ නේව දේශතෝ ආහරිතබ්බං එහෙම නිසා මේ භාවනාව කළ එහෙම මේ භාවනාව කරලා කර්මස්ථානයේ සොයාගන්න බැරුව නැතුව ගියහම දැන් අර විදිහට සිවුම් වෙලා හොයාගන්න බැරුව ගිහිල්ලා දැන් ආස්වාස ප්‍රාස්වාස නැතුව ගිහිල්ලා ඉඳගෙන ඉන්න ඉරියව්වම වෙනස් නොවි මේ ක්‍රමයේ මතක් වෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. මොන ක්‍රමයේද මතක් වෙන්න ඕනේ? මේ ආස්වාස ප්‍රාස්වාස කාටද තියෙන්නේ කාටද නැත්තේ? ආස්වාස ප්‍රාස්වාස තියෙන්නේ කාටද? ආස්වාස ප්‍රාස්වාස නැත්තේ කාටද? ඒක හොඳට මතක් වෙන්න ඕනේ. එහෙම කල්පනා කරනකොට ප්‍රතිවීක්ෂා කරමින් ඉන්න වෙලාවට Tamanටම තේරෙනවා ආස්වාස ප්‍රාස්වාස නැති කාටද කියලා. එතකොට අපි යොමු ඉස්සල්ලා සඳහන් කළා මේ ලෝකයේ ආස්වාස ප්‍රාස්වාස නැති කීප දෙනෙක් ඉන්නවා කියලා. පළවෙනි එක්කෙනා අම්මගේ කුසේ ඉන්න කෙනා හුස්ම ගන්නෙ නැහැ. බඩ ඇතුලේ ඉන්න ළමයි හුස්ම ගන්නෙ නැහැ. පණ තියෙනවා. හුස්ම ගන්නෙ හුස්ම ගන්නෙ නැහැ. හුස්ම ගන්න දිහාකුත් නැහැ. එහෙනම් බඩ ඇතුලේ ඉන්න දරුවා කවදාවත් හුස්ම ගන්නෙ නෑ. ඔන්න ආශ්වාස ප්‍රාශ්වාස නොකරන එක්කෙනෙක්. අනිත් එක්කෙනා අනිත් එක්කෙනා සඳහන් කරනවා දී ගිලිලා ඉන්න කෙනා වතුර යට ඉන්නකොට හුස්ම ගන්නෙ වතුර යට ඉන්නකොට හුස්ම ගන්නෙත් නෑ. ඒ වගේම අසඤ්ඤී සත්වයටපත් වෙලා ඉන්න කෙනා චතුර්ථ ධානය භූමියෙන් චතුර්ථ ධානය භූමියක් මේ අසඤ්ඤී සත්වයේ අන්න එහි ආස්වාස ප්‍රාස්වාස නැහැ. අසඤ්ඤී අසඤ්ඤී සත්වයට පත්වෙච්ච කෙනාට ආස්වාස ප්‍රාස්වාස නැහැ කියලා සඳහන් කරනවා. ඊළඟට සිහිසුන් වූ කෙනෙකුගේ ආස්වාස ප්‍රාස්වාස නවතිනවා. සමහරලාට සිහි නැති කරාම ආස්වාස ප්‍රාස්වාස නවතිනවා. ඊළඟට සඳහන් කරනවා මතා මතාති මැරුණ කෙනාට ආස්වාස ප්‍රාස්වාස නැහැ. මේ මේ ලෝකේ ආස්වාස ප්‍රාස්වාස නැති අය. හතරවන ධානයේට සමවැදුණු පුද්ගලයාටත් ආස්වාස ප්‍රාස්වාස නැහැ. චතුර්ථ ධානයේට සමවැදුණු කෙනාට එයාටත් ආස්වාස ප්‍රාස්වාස නැහැ කියලා සඳහන් කරනවා. ඒක භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක්. කවුද පැහැදිලි කරලා තියෙන්නේ? හතරවෙනි ධානයේට සමවැදුණු පුද්ගලයාටත් ආස්වාස ප්‍රාස්වාස නැහැ කියලා භාග්‍යතුන් වහන්සේගේම දේශනාවක එහෙම පැහැදිලි කරන්නේ. රූප අරූප භව දෙකේමත් ආස්වාස ප්‍රාස්වාස නැති බව සඳහන් වෙනවා. රූප අරූප භව දෙකේම ආස්වාස ප්‍රාස්වාස නැහැ කියලා සඳහන් කරනවා. මේ බ්‍රහ්ම ලෝක දෙකක් ගැන කියන්නේ. ඊළඟට සඳහන් කරනවා නිරෝධ සමාපත්තියටපත් වූ කෙනාට ආස්වාස ප්‍රාස්වාස නැහැ. නිරෝධ සමාධිපත්තියටපත් වෙච්චාම ආස්වාස ප්‍රාස්වාස කරන්නේ නැහැ. සඳහන් කරනවා කෙනෙක් නිරෝධ සමාපත්තියට සමවැදිලා කල්පේ විනාශ වෙනවා. ඉන්න තැන විනාශ වෙන්නේ නැහැ කියලා. තරම්ම බලවත්. අදිෂ්ඨාන කරනවා එහෙම වෙනවනම් මේ නැගිටින්න කරුණු කීපයක් අදිෂ්ඨාන කරනවා. නිරෝධ සමාපත්තියට සමවැදෙන අය මෙන්න මේ මේ අවස්ථාවන් වල නැගිටින්න ඕන වුණොත් මට නැගිටින්න ඕන කියලා කල්පනා කරලා තමයි සමාපත්තියට සමවැදෙන්නේ. එහෙම වුණොත් විතරයි නැගිටිනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. සමාපත්තියට සමවැදෙනකොට එහෙම නැත්තම් නැගිටින්නේ නැහැ කියලා සඳහන් කරනවා ආස්වාස ප්‍රාස්වාස ඒ අයටත් ඒ අයටත් නැති හින්දා. ඊළඟට ඒ කාරණා මෙන්න මේ අයට තමයි මේ ලෝකේ ආස්වාස ප්‍රාස්වාස නැති අය හැටියට පැහැදිලි කරලා තියෙන්නේ. ඒ නිසා මේ විදිහට මේ යෝගියා Tamanටම චෝදනාවක් කරනවා. දැන් ආස්වාස ප්‍රාස්වාස මෙයාටත් වැටහෙන්නේ නැහැනේ. ඒ නිසා සිහියක් පවතින්න ඕනේ ප්‍රතිවේක්ෂා කරන්න ඕනේ කාටද ආස්වාස ප්‍රාස්වාස නැත්තේ. දැන් එතකොට ආස්වාස ප්‍රාස්වාස නැතියයි කියන තමයි මේ සඳහන් කළේ. දැන් එතකොට ඒ යෝගියා විසින් Tamanට චෝදනාවක් කරගන්න ඕනේ. ඒ චෝදනාව කරගන්නේ Tamanටමයි. කොහොමද ඒ Tamanට චෝදනාවක් කරගන්න ඕනේ කියලා සඳහන් කරන්නේ තමන්ගෙන් මහන්න ඕනේ දැන් මම ඉන්නේ අම්මගේ කුස ඇතුලේද? නෑ. මං ඉන්නේ අම්මගේ කුස ඇතුලේ නෙමෙයි. එහෙනම් මට ආස්වාස ප්‍රාස්වාස තියෙන්න ඕනේ. දැන් මම දියේ ගිලිලාද? නෑ. එහෙනම් මට ආස්වාස ප්‍රාස්වාස තියෙන්න ඕනේ. එහෙම නැත්නම් දැන් මට සිහි නැති වෙලාද ඉන්නේ? නෑ මට සිහි තියෙනවා. මට සිහිත් තියෙනවනම් මට ආස්වාස ප්‍රාස්වාස තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මම මැරිලාද ඉන්නේ? ආදි වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. එහෙනම් දැන් මම මැරිලත් නෑ. එහෙනම් මට ආස්වාස ප්‍රාස්වාස තියෙන්න ඕනේ. නිරෝධ සමාපත්තිය දක්වාම මතක් කරලා නෑ උඹ දැන් මේක අවස්ථාවකවත් නෙමෙයි ඉන්නේ. නිරෝධ සමාපත්තිය දක්වා මේ ටික මතක් කරලා තීරණය කරන්නේ නෑ. උඹ දැන් ඉන්නේ මේකම අවස්ථාවකවත් නෙමෙයි. මේ එකම අවස්ථාවකවත් නෙමෙයි නම් ඔබ ඉන්නේ ඔබට අනිවාර්යෙන් ආස්වාස ප්‍රාස්වාස තියෙන්න ඕනේ. ඒ නිසා ඒක හොයාගන්නම හොයාගන්න ඕනේ. නුඹ ඉන්නේ කාම භවේ නම් නුඹ මැරිලා නැත්තම් ආස්වාස ප්‍රාස්වාස නුඹ ගාව තියෙනවමයි. අන්න ඒ නිසා කියනවා අත්ති ඒවතේ අස්සාස පස්සාසා නුඹට ආස්වාස ප්‍රාස්වාස තිබිය යුතුයමයි. එනිසා මන්ද පඤ්ඤතාය පන පටිග්ගහේසුන් නසක්කෝති ප්‍රඥාව අඩුවෙන් එහෙම නැත්නම් ප්‍රඥාව අඩු නිසා හොයාගන්න බැරි බැරිකමයි ඔබට තියෙන්නේ. උඹට ආස්වාස ප්‍රාස්වාස ඒකාන්ත වශයෙන් තියෙන්න ඕනේ. ප්‍රඥාව අඩු හින්දා ඔබට ආස්වාස ප්‍රාස්වාස හොයාගන්න බැරුවයි ඔය ඉන්නේ. අන්න ඒ නිසා ඒ ආස්වාස ප්‍රාස්වාස කොහොම හරි කොහොම හරි හොයන්න ඕනේ. හොයන්න බැරි ඇයි ප්‍රඥාව ප්‍රඥාව මදි හින්දා. ඉන් පසුව ප්‍රകൃතියෙන් ස්පර්ශ කරන හිත තබල මානසිකාරය කරන්න කියනවා. ප්‍රകෘතියෙන් ස්පර්ශ කරන හිත තබලා මානසිකාර කරන්න කියලා කියනවා. ඒ කියන්නේ වීරය වැඩි කරලා නැවත මානසිකාර කරන්න ඕනේ. නැවත ආස්වාස ප්‍රාස්වාස කොහොම හරි හොයාගන්න ඕනේ කියලා සඳහන් කරනවා. නැත්තම් මෙතනින් එහාට යන්න බැරුව යනවා. එහෙමනම් දැන් අර මුලින් සඳහන් කරපු එක තැනකවත් නෙමෙයි නම් ඔබ ඉන්නේ. උඹට ආස්වාස ප්‍රාස්වාස තියෙන්න ඕනේ. ප්‍රඥාව මදි හින්දා හොයාගන්න බැරුවයි ඉන්නේ. එහෙනම් ප්‍රകൃතියෙන් වීරය කරලා වීරය කරලා කොහොම හරි ආස්වාස ප්‍රාස්වාස හොයන්න ඕනේ. ආස්වාස ප්‍රාස්වාස හොයාගත්තේ නැත්නම් එතනින් එහාට යන්න එතනින් එහාට යන්න බෑ. දැන් මේ හුලං රැල්ලත් එක්කනේ මේ ගමන යන්නේ. ඉතින් හුලං රැල්ල නැත්නම් මේ ගමන යන්න හම්බ වෙන්නේ හම්බ වෙන්නේ නැහැ. ඒ හින්දා ආස්වාස ප්‍රාස්වාස හොයන්න ඕනේ කියලා සඳහන් කරනවා. සිහිය මුලා වූවන්ට ප්‍රඥාව නැති කෙනාට මේ කර්මස්ථානය දෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන අන්නේ හින්දා. සිහිමුලා වූවන්ට සහ ප්‍රඥාව නැත්තවුන්ට ආනාපාන සති කර්මස්ථානය දෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා දේශනා කරලා නැහැ මෙන්න මේ වැඩේ වෙන හින්දා. ඊළඟට දිග දිග නාසයක් ඇත්තාගේ නාසිකාග්‍රයේ අගද කෙටිනාසයක් ඇති පුජ්‍යලයාගේ උඩු තොලද දිගනහයක් ඇති කෙනාගේ නාසිකාග්‍රයේ අග කෙටිනහයක් ඇති කෙනාගේ උඩු තොල ගැටෙමින් පවතින මේ ආශ්වාස ප්‍රාශ්වාසයේ ගැටෙමින් පවතින්නේ නාසිකාග්‍රයේ අග නැත්නම් උඩු තොලේ නාසිකාග්‍රයේ දිගයි නම් අග කොටයි නම් උඩු තොලේ ගැටෙමින් පවතිනවා එම නිසාම මේ ස්ථානයේහි ගැටෙනවා කියලා නිමිත්ත ලැබිය යුතුයි. දැන් Taman දන්නවනේ Tamanගේ නිමිත්ත කොතනද තියෙන්නේ කියලා. එක්ක මගේ තියෙන්නේ උඩුතොලේ එහෙම නැත්නම් නාසිකාග්‍රේ. ඒක හොඳට දැන් දන්නවා. ආයෙත් අරමුණ තියන්න ඕනේ එතන. එතන අරමුණ තියලා හොයන්න ඕනේ. පිට වෙනවා නම් පිට වෙන්නේ මෙතන ඉන්නේ. වෙන තැනක් නැහැ. එතන අරමුණ තියලා හොයන්න ඕනේ ආස්වාස ප්‍රාස්වාස තියෙනවද කියලා. එහෙම කරලා ආස්වාස ප්‍රාස්වාස හේවිය යුතුයි. මෙන්න මේ කාරණාව අර්ථ වශයෙන් හේතු කොටගෙන භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහේ දේශනාවක් කරනවා. කොයි විදිහේ දේශනාවක්ද? නාහම් භික්කවේ මුට්ටස්ස තිස්ස අසම්පජානස ආනාපාන සති භාවනං වදාමි. නාහම් භික්කවේ මුට්ටස්ස තිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි කියලා භාග්‍යතුන් හසේ පැහැදිලි කරනවා. එහෙම කියන්නේ ඇයි? මහා ආනාපාන සති සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොතේ තමයි මේක සඳහන් කරලා තියෙන ආනාපාන සති සූත්‍රය. මොකක්ද ඒ මහණෙනි මම සිහි මුලා වූ වනට ප්‍රඥාව නැත්තුණට ආනාපාන සති භාවනාව නොකියමි. මහණෙනි මම සිහි මුලා වූවන්ට ප්‍රඥාව නැත්තවුන්ට මේ ආනාපාන සති භාවනාව කවදාවත් නොකියමි. භාග්‍යවතුන් වහන්සේ විශේෂයෙන් දේශනා කළ විශේෂිත භාවනා ක්‍රමය තමයි මේ ආනාපාන සතිය. එහෙමනම් අපි පටන් ගන්නම සූදානම් වෙන්නේ මේ ගැඹුරු භාවනා ක්‍රමයෙන්. එහෙනම් මෙතන පැහැදිලි කරනවා ඒ ගැඹුරු භාවනා ක්‍රමයට එකපාරම අවතීර්ණ වෙන එකට වඩා අපිට වඩන්න තව භාවනා ක්‍රම මුලින් තියෙනවා ටිකක් ප්‍රගුණ කරගන්න. කෙලින්ම මේ භාවනා ක්‍රමයට සමවදින්න බෑ එළඹෙන්න බෑ කියන කතාවක් සඳහන් කරලා නැහැ. අපි පහුගිය දේශනාවලින් සාකච්ඡා කළා ඉස්සරලාම භාවනාව පටන් ගන්න ආදි කම්මිකයාටත් මේක වඩන්න වඩන්න පුළුවන් කියලා. ඒ වඩන්න පුළුවන් ක්‍රමයේ හැටියට තමයි අපි ගණනාව සාකච්ඡා කරන්න යෙදුනේ. ඉතින් වඩන්න පුළුවන් මහා ප්‍රඥාවක් පෙර කරපු පුරුද්දක් එතෙන්ට අවශ්‍යයි. පෙර කරපු පුරුද්දක් අවශ්‍යයි. එහෙම නැත්නම් අනික් භාවනාවක් චතුරාර්යකාවක් ටිකක් වඩලා එළඹෙන එක වටිනවා. නමුත් ආධුනිකයාට බැහැ කියලා නෑ. ප්‍රනීත බව නොදැනෙන්නෙත් නැහැ. අප්‍රමාණව පිම්පිරෙනවා වඩන්න පටන් ගත්තොත් හරියට තේරුම් අරගෙන හරියටම සිහිය පිහිටවලා වඩාගෙන ගියොත් ආධුනිකයාටත් මේක වඩන්න බැරිකමක් බැරිකමක් නෑ. හැබැයි පෙර පුරුද්දක් හොඳට තිබුණොත් ඒක හොඳටම ප්‍රත්‍යක්ෂ වෙනවා. එහෙනම් අපි අද දේශනාව මෙතනින් මෙතනින් නිමා කරනවා දවසට નિયમિત කාල සීමාව නිමා වෙලා තියෙන නිසා. අද ධර්ම දේශනාව සුපුරුදු පරිදි ධර්මදේශනාවේ දායකත්වයේ දරන්ට දෙන අපේ දීපලාල් විජේරත්න මැතිතුමා, හිමාලි ප්‍රියංජලා මැතිණිය විශාල පිරිසකට සද්ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දීලා ලංකාවාසී ලෝකවාසී සද්ධර්ම ශ්‍රවණයට කැමති සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ මේ ಪರම ගම්බීර වූ සතිපට්ඨාන සූත්‍ර දේශනාව ආශ්‍රයෙන් ආනාපාන සති කර්මස්ථානයේ හරියටම ප්‍රගුණ කරමින් නිර්වාණය සඳහා ගමන් කරන්න තියෙන මේ උතුම් මඟ හරියටම ප්‍රත්‍යක්ෂ කරගන්න පැහැදිලි කරලා දෙන්න සත්පුරුෂයන් කල්යාණ මිත්‍රයන් හැටියටයි මේ ධර්ම දේශනාව ලෝකයට දානය කරන්නේ. එවනම් ඉතින් ලබා ගන්න කුසලය මෙච්චරයි මෙපමණයි කියලා සීමා කරලා දක්වන්න බැරි අසීමාන්තික කුසලයක් මේ දේශනාව අහලා මේ භාවනාව වඩලා මේ සංසාරයෙන් එතර යන්න කටයුතු කරන අය, කටයුතු කරන්න හිතන අය, ඒ සඳහා වෙහෙසෙන අය ඕන තරම් දේශීය විදේශීය වශයෙන් දකින්න පුළුවන් වෙයි, ඇති වෙයි. එහෙමනම් යම් කෙනෙක් එයින් එහෙම ඵලයක් ලැබුවා නම් එහි මූලික කුසලයේ මේ දෙදෙනාට හිමි වෙනවා. ඒ නිසා මහා කුසලයක් ලබා ගන්න පුළුවන් ශ්‍රේෂ්ඨ අවස්ථාවක්. බොහොම ශ්‍රද්ධාවෙන් සද්ධර්ම ශ්‍රවණය කරලා රැස් කරගත් කුසලය අති මහත් වූ කුසලයක්. ඒ නිසා සියලු දෙනාම රැස් කරගත්ත සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් සියලු දෙනාගේම නමින් නිදන ප්‍රාප්තියටපත් වුණ ආදරණීය ගුරු දෙමව්පියාදීන් සිහිපත් කරලා ඒ අයට පින් අනුමෝදන් කරවමු. නිදන ප්‍රාප්තියටපත් වුණ දයාබරණීය මෑණියනි පියාණෙනි අපෙන් පින් බලාපොරොත්තු තැන්වල ඉපදිලා ඉන්නවා නම් අපි අනුමෝදන් කරන මේ මහා කුසලයේ ලබාගෙන සාංශාරිකව කුසල් අවශ්‍යතාවයක සිටිනම් ඒ කුසල් අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව ඉන්න අම්මට තාත්තට මේ පින් අනුමෝදන් කරවමු. අපි රැස් කරගත් කුසලයාගේ බලයෙන් නිදුක් බව, නිරෝගී බව, චිරජීවනයේ උදාපත් වේවා. කරන කියන සියලුම එදිනෙදා කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. පුණ්‍ය චේතනා තව තවත් පහළ වේවා සත්පුරුෂයන්ගේ ආශ්‍රය නිරන්තරයෙන් ලැබේවා පාප මිත්‍රයන් ජීවිත වලින් හිරුදුටු අඳුරුසෙයින් දුරින්ම දුර වේවා යහපත් වූ මෙලව ජීවිතයක් පෝෂණය කරගෙන සුගතිගාමි පරලෝ ආයත භවයකින් සදාකාලික සුවයෙන් සැනසෙන උතුම් අමාමහ නිවන දක්වා ගමන් කරන්න අපි අනුමෝදන් කරන මේ මහා ධර්ම දානමය කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම රෝගාතුරව සිටින මාගේ පියාණන්ටත් මේ රැස් කරගත් සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් අනුමෝදන් වේවා. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදාපත් වේවා. ඉක්මන් සුවය දීර්ඝායුෂ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සද්ධර්මයේ දේශනා කරලා මා ලබා ගත්තා වූ උතුම් වූ ධර්ම දානමේ කුසලයේ දීපලාල් විජේරත්න මැතිතුමාටත් හිමාලි ප්‍රියංජලා මැතිතුමියටත් ඒ වගේම දූ දරුවන්ටත් සුජීවත් මෑණියන්ටත් නිදන ප්‍රාප්තියටපත් වන දෙමව්පියන්ටත් ඒකාන්ත වශයෙන් හේතු වාසනා වේවා ලෝක සත්වයන්ට චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙන සසරින් එතර වෙන මඟ පැහැදිලි කරලා දෙන්න උතුම් භාවනාව මුදුන්පත් කරගන්න ආනාපාන සති කර්මස්ථානයේ ප්‍රගුණ කරගන්න අවශ්‍ය මම් පිට විවර කර දෙමින් ලබා ගන්නා වූ මේ මහා කුසලයාගේ බලයෙන් ඊ타ම ඉක්මනින් ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීම සඳහා මේ දෙපළටත් මේ සද්ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටමත් මේ කුසලය පාරමිතාවක්සේ අනුමෝදන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ විහාරස්ථානයේ විහාරාධිපති අති ගෞරවනීය අවසරයි රජවත්තේ වප්ප අපේ අනුනායක ස්වාමින් වහන්සේටත් අපි මේ පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් ආශිර්වාද කරමු. උන්වහන්සේටත් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදාපත් වේවා. සාසනික කටයුතු දියුණුවෙන් දියුණුවටපත් වේවා. උන්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනින් සැනසේවා කියලා පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ